ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වනසෙනසුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ මේ නැත්තංච මේ යෝගාවචර පිළිස යෝගාවචර පිළිසට අවවාදයක් වශයෙන් කියන්න දෙන ප්‍රධාන කාරණා ටිකක් පොදුවේ කියන්න කියන කාරණා ටිකක් ගැන මම හිතුවා අපේ මේ යෝගාවචර පිළිසෙන්නේ මා හිතනවා සමහර ඇත්තෝ විපස්සනාව කරනවා. සමහර ඇත්තෝ සමත භාවනාව කරනවා. විපස්සනා භාවනාවයි සමත භාවනාවයි දෙකම භාවනාව තමයි. මේ දෙකටම එක වාගේ ප්‍රයෝජන කරුණු කීපයක් මතක් කරන්න දැන් බලාපොරොත්තු භාවනාව කියන යන්නා වූ පින්නතුන් ඒ භාවනාව සම්බන්ධව බලවත් හැඟීමක් තියාගන්න ඕනේ. කවුරුවත් කියනව වෙනුවට කාගේවත් නියමයක් අන්න නියමයකට යටත් කරනවා කරන වැඩක් වෙන්න බෑ. තමන්ගේම බලවත් ඕනෑකම තියෙන්න බලවත් ඕනෑකම තියෙන්න ඕන බලවත් අන්දමට ඉලක්කය තේරුම් අරගෙන තියෙන්න තමා කරන වැඩ පිළිවෙලේ ඉලක්කය නියමන්දවට තේරුම් අරගෙන තියාගන්න මේ කාරණා සම්බන්ධව මේ අන්දමට හලකනකොට බුදුරජාණන් වහන්සේගේම දේශනාවකට හිත යොදන්න පුළුවන්යකට උන්වහන්සේ භාවනා කරන පින්වතුන් පිළිබඳ අදහස් කීපයක් මතක් කරලා දීලා තියෙනවා භාවනා කරන පින්වතුන් සත්පත්‍යකාරීතාවෙන් යුක්ත වෙන්න ඕනේ කියලා සක්කච්ඡකාරිතාව. වචනේ තේරෙනවා ඇති සක්කච්ඡ දානන්දේ කියලාම තියෙනවනේ. ආදරයෙන් සැලකින්නේ ඒ වගේම භාවනාව සක්කච්ඡකාරී වෙනවා. ආදරයෙන් සැලකින්නේ අනුන් කියනෝ වෙනුවට නෙවෙයි අනුන්ගේ නියමයකට යටත් වෙලා නෙවෙයි තමාගේම බලවත් ඕනෑකමකින් බලවත් තේරුමක් ඇති කරගෙන කරන්න. ආදරයෙන් සැලකිල්ලෙන් කරන්න ඕන. එපාකමට නරකයි කරන්න. මේ කියන නිසා මේව කරනවා නිසා මට නම් ඕනකමක් නැත්තේ නෑ කිය අදහසක් තියාගන්න බෑ. කවුරුවක් කියනවට නෙමෙයි. තමන්ගේ මාදාරෙන් ආදරයෙන් මේක කරන්න ඕන. ඒ කිරීමට අවස්ථාව අපට ලැබිලා කියනවා. කීප ආකාරයකින් අවස්ථාව ලැබලා තියෙනවා. පළවෙනි කාරණය අපි මේ යෝගාවචර පිළිස පැවිද්දට පැමිණලා ඉන්නේ. පැවිදි තත්වයේ රැකගෙන ඉන්නේ. ඒ සුදුසා පැවිද්දා භාවනාවෙන් මම පැවිද්ද ලබා ගන්න නිසා මට මේ කයිටි මේ පාවිච්චි වෙලා තමන්ගේ පැවිද්ද සම්බන්ධව කල්පනා කරනවා. ඒක බලා බලන්න බලාපොරොත්තු ඒ වගේම ඒ පැවිද්ද සම්බන්ධව හිතනකොට පැවිදි දුර්ලභ දෙයක්. දුර්ලභ පැවිද්ද. පැවිද්ද දුර්ලභ දෙයක්. හැමදාම සංසාරයේදී පැවිදි ලබා ගන්න බැහැ. පැවිද්ද ලබා ගන්න පුළුවන් එක කාලයකදී පමණයි. ඒ කාලයක් හදලා තිබිලා තියෙන බඳු අවස්ථාවක්. අපි ප්‍රයෝජන ගන්න ඒ විදිහේ ප්‍රයෝජන ගැනීමට අදාතේ සෝදසම් වෙලා තියෙන පැවිදි කම නිසා භාවනාවට සුදුසු විගම ඒ වගේම බුද්ධ ශාසනය ප්‍රභාවයේදී බුද්ධ ශාසන නැවති උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේක වටිනා කාල සම්පත්තිය. වටිනා කාල සම්පත්තිය වශයෙන් බුද්ධ ශාසනය කවදින කාලයේ ගැන කතා කරන්නේ. එබඳු බුද්ධ ශාසනය පවතින කාලේ අනෙක් එක අවවාද දෙන්න අවවාද ගන්නට සුදුසු කල්යාණ මිත්‍රයන් අපට ලැබිලා තියෙනවා කියලා සලකන්නේ මෙන්න මේ නිසා ආදරයෙන් සැලකිල්ලෙන් මේ භාවනාව අපි කරගෙන යන්න ඕනේ සමත භාවනාවක් වේවා විපස්සනා භාවනාවක් වේවා කෝකාකාරී මොන භාවනාවක් වුණත් කරගැනීමට මෙන්න මේ අදහස සක්කච්ඡාකාරීතාව තියෙනවා සක්කච්ඡාකාරීතාව තියෙනවා එපා කොමඩ නෙවෙයි නොසලකින්නේ නෙමෙයි සැලකින්නේ ගෞරවයෙන් මේක කරන්නේ. සක්කච්ඡාකාරිතාව. සක්කච්ඡාකාරිතාවෙන් යුක්ත වෙන්න ඕන යෝගාවචරය. අනිත් එක සාදච්ඡාකාරිතාව. සාදච්ඡාකාරිතාව කියන්නේ සතතයෙන් කරන්නට ඕන හැම තිස්සේම කරන්න ඕන භාවනාව. කඩ කරන්න බෑ. අද භාවනාව කළා තව ටිකකින් මේක නවත්තල ගෙනින් වැඩ කරනවා එහෙමත් ස්වභාවයක් තියෙනවා නමුත් සාහචකාරීතාවයෙන් යුක්තව කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න දවසේ මුළු දවසම භාවනාවට යොදා ගන්න ඕනේ උදාහරණයක් වශයෙන් ගත්තාම මේ භාවනාවට ඉඳගෙන ඉන්න බොහොම ඕනකම ඉඳගෙන ඉන්න පෑ තුනක් හතරක් විතර ඉඳගෙන ඉන්න නැගිටලා යනකොට ඒ භාවනාවට ගෙනියන්නේ නැහැ තමන් විතරයි යන්නේ එනකොට භාවනාව ගෙනියන්න ඕනේ අර ලබාගත් යම් කිසි ශක්තියක් නැත්නම් ඒක අර පැදුරට දාලා පැදුරට දාලා ආනය දාලා යනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ සාර්ථක වෙන්නේ නැහැ. හදයෙන් කරන්න ඕනේ කියන්නේ ඒක දැන් සමහර විටක භාවනා කරන හොඳ වෙන දෙයකට. නැගිටලා යනකොට මතක නැහැ. වෙන එකක් කරලා හිත හිත යන්නේ. ඒ නෙමෙයි. යනකොටත් ඒ ගැනම හිත හිත ගිහිල්ලා ආයේ නැවතීමක් නෑ මේ. ඒකයි ඒකට කියන්නේ අට්ඨික පාලිකාව. හිටවන්නේ නෑ හිටවන්නේ නෑ හොඳට කරන එකක් වෙන දිගටම කරන අර ගිනි ගානා ගන්න උපමාව තියෙනවා. ඉස්සර තිබුණ ගිනි ගාන ගන්න කියන එක. අරණි කියලා පාලියෙන් කියන්නේ. අරණි සාහිත්‍යයේ කියලා. ඉඳමූලකේ දාන්නේත් නැහැ. කෙලිපෙච්චි දිනවනේ. නමුත් ඉස්සර උදවිය හොඳට දාන්න ඕන ගිනි ගන්න ගන්න. ගැමි උදවිය දාන්නේ නැහැ සමහරට පිටිසර උදවිය සමහර විට දාන්නේ නැහැ නමුත් නාගරික උදවිය හොඳට දාන්නේ. ඒක කරනකොට ඒ ගිනි ගන්න ගන්න දෙකක් තියෙනවා. ගන්න දෙකක් තියෙනවා. ඒ නීජාතිය වෙනම නීජාතියක් වෙනවා. ඒ බියාගෙන් හරිවසගෙන ඉවරලා ඒක දෙකෙන් දෙක උරනවා. නවත්තන්නේ නැහැ මේක උරනකොට. නවන්න දෙකෙන් සැරයක් උරලා නැවතනම් බින්දරා වෙන නිකායට. හරියන්නේ. මේක ගිනි වැටෙන කාම්ම ගන්න ඕනේ. ගිනි වැටෙන කාම්ම ගන්න ඕනේ ඒක. සමහර විට නොදන්නම දෙක ටික වේල ගාලා අතපස්සට ගානකෝ බින්දරේ නැහැ. සාරාර නිකායේ. හොඳයි. ගන්න මිනිහා මම දෙලේ කාලා ගත්තා. ගාගෙන ගාගෙන ගාගෙන ගාගෙන යනවා. ඉන්ද්‍ර වැඩනවා. ඒනාර ගිහින් පොළොන් ආදී දේවල් වලට එක දෙමින් අරගෙන ඊට පස්සේ අවුල ගන්නවා සුදු විචාම වලට. විනිගානා දණ්ඩේ උපමාව බුදුරජාණන් වහන්සේ දෙන්නවා. අට්ඨිත පාණිතාවය එතකොට සාතච්ඡකාරිතා සක්කච්ඡකාරිතා සාතච්ඡකාරිතා අට්ඨිකාරිතා ඊටවන්නේ නැතුව කරගෙන යනවා අනිත් එක සප්පාය කාරිතාව කියන්නේ සප්පාය ඒක විශේෂයෙන් සලකාගත යුතුයි භාවනාව ගෙනියන පින්නතුන් විශේෂ අදහසක් පිට ගෙනියන්න ඕන. අනිත් සාමාන්‍යයන් එක එකතු වෙන්න ගැටෙන්න යන නරක. විශේෂ එකතු වෙනම හැමෝමත්. යෝගාවචරය හැකිතාලුරට වෙන් වෙලා හදවත කරන්න බලන්න. මොකද අසප්පාය දේවල් පිටින් ලැබෙනවා. මොකදන්න භාවනා කරන කෙනෙක් ළඟට ගිහින් මේට කියනවා ඔය ඔය තරම ඕවා භාවනා දිගට කරන්න ඕන නෑ ටිකක් කළහම ඇති තවත් එක්කෙනෙක් අවිලා කියනවා මේ කාලේ ඕවා කළාට හරියන්නේ නෑ ඔය කොහොම කරනවා හරියට ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් එනවා අසප්පාය දේවල් කියලා පරිසම් වෙන්න ඕනේ මේක නියම අදහස තියාගත්තාම කවුරු මොනවා කිව්වත් මේක මම මට පුළුවන් හැටි මම කරගෙන කරගෙන යනවා කියන එක අර විරුද්ධ අසත්පාය කතාවල් වලින් වළකින්න ඕනේ. සමහර විට ඒ විදිහේ කතා නිතර නිතර ඇහෙන්න ගියොත් හිත දුර්වල වෙනවා. දුර්වල වෙනවා. එනිසා ඒ විදිහේ කතාව අගප්පාය කතාවල් වලින් පයින් වෙනවා. අසප්පාය ආහාර තියෙනවා. අසප්පාය සේවන තියෙනවා. අසප්පාය හිතවිලි තියෙනවා. ඒවෙන් පරිශාම වෙනවා. විශේෂයෙන් සමත භාවනාවටයි විදර්ශනා භාවනාවටයි දෙකටම අසප්පායයි නීවරණ නීවරණ කෙලෙස් ප්‍රධාන වශයෙන් නීවරණ අසප්පාය. ඒ වයින් පරිසම් වෙන්නේ නීවරණ වලින්. අර භාවනා කරගෙන යන අවස්ථාවේදී නීවරණයකට යට වෙන්න පුළුවන්. නීවරණ පහක් තියෙනවා වාරිදම් වල ආයකුත් තියෙනවා සාමාන්‍ය විදිහෙන් බැලුවාම නීවරණ පහයි පංච නීවරණනේ ඒ පංච නීවරණ වලින් එකක්වත් හොඳ නැහැ. එක නීවරණයක්වත් හොඳ නැහැ. ඒ නීවරණ තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නීවරණ තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මේ නීවරණේ කාමච්ඡන්ද නීවරණේ හොඳ නැහැ. ව්‍යාපාද නීවරණේ හොඳ නැහැ. තීන මිද්ද නීවරණේ හොඳ නැහැ. උද්ධච්ච කුච්ච නීවරණේ හොඳ නැහැ. විචිකිච්ඡා නිවරණය හොඳයි මෙන්න මේවට අහු වෙන්නේ යන්නේ නැතුව ඒක තියාගන්න මහන්සි ගන්න විපස්සනාව සමත භාවනාව කියන මේ දෙකේදීම මුලින් හිතේ ඇති වෙනවා තන්පත්කම සමාධිය කියලා එකට කියන්නේ ඒ සමාධිය තරම දුර සකස් වුණාම මේ නීවරණ අයින් වෙනවා. මේ නීවරණ අයින් වෙනවා. නියම වශයෙන්ම ඉබේටම නෙමෙයි හොඳට තේරුම් අරගත්තාම නීවරණ අයින් සමාධියක් සකස් වෙනකොට හොඳට සකස් වෙලා යනකොට සමාධිය ඒ නීවරණ ඉතුරු වෙන අයින් වෙන. යටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නීවරණ සම්බන්ධව කල්පනා කළාම සමහර විට දැකීම නිසා නීවරණ අවිස්සෙන්න පුළුවන්. ඇහිීම නිසා නීවරණ අවිස්සෙන්න පුළුවන්. ආහාර පාන ආදී නිසා විසිරීම නිවරණය වෙන්නේ. ඊළඟට හිතෙන හිතවිලි නිසාද නිවරණ වෙන්න පුළුවන්. මේ නිවරණාගේ අවිස්සීම සමත භාවනාවට හොඳ නැහැ විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කරන උදවිය වුණත් මුලින් සමත සමාධිය ඇති කරගන්න ඕන. සමථ සමාධිය ඇති කරගත්තාම අර විපස්සනාම ගෙන යාම ලේසි පහසුයි. ඒ නිසා සමථය ටිකක් හරි සකස් කර ගන්න ඕන. ඒ සකස් කර ගැනීමට තමයි අර සතර කමඨහන් නියම කරලා තියෙන්නේ. සතර කමඨහනක් නියම කරලා තියෙන්නේ. චතුරාර්ය ආරක්ෂාව කියලා ඒකට කියන්නේ. ආරක්ෂා සතර මේ ආරක්ෂාව සතර කියන්නේ මේ ආයුධ හතරක්. ආයුධ හතරක් වශයෙන් මේක දාලා බලන්න. මොහොතද විරුද්ධ කාර්යය අයින් කරන්න. විරුද්ධ කාර්යය යනවා මේ විපස්සනාව කරන අවස්ථාවේදී. ඒ විපස්සනාව කරන අවස්ථාවේදී උපකාර වෙන කරුණු හතරක් තමයි චතුරාර්ය ආරක්ෂාව කියන්නේ. ඒවට විපස්සනා කරන අවස්ථාවේදී ආරක්ෂාව හදාගන්නේ මේ චතුර ආරක්ෂාවෙන් නතර කමට ඒ නිසා සතර කමට වලින් හිතේ සමාධිය මුලින් කවුරුත් ඇති කරගන්න. ප්‍රධාන වශයෙන් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුදේ මරණය. අර මුලින් දෙක විශේෂයි. බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභ භාවනාවන් සමහර විටක බොහෝ දෙනාට උපකාර වෙනවා මරණ සත්‍යයක් ඒ වගේම අර දෙක විදෙන්නේ විදාවලම තියෙනවා ඒ දෙක සමාධිය ඇති වෙනවා සමාධිය ඇති වෙනවා අර සමාධියට බාධක භාවනාවට බාධකෝ කියන අසම්පාය දේවා විසභාග දේවා අයින් කර ගන්නට පුළුවන් අසම්පාය දේවල් කියලා ඒවට කියන්නේ අසම්පාය දේවල් ආරක්ෂා කරගන්න අයින් කර ගන්න ඕන සම්පාය දේවල් ආරක්ෂා කරගන්න අසම්පාය සම්පාය දෙක දැනගන්න ඕන මේ භාවනාවට මෙන්න මේවා අසම්පායයි මේවා සප්පාය කියලා අසප්පාය සප්පාය දෙක දැනගන්න ඕනේ. දැනගෙන ඉවර වෙලා ඒ අසප්පාය ධර්මයන් දුරු කරන්න ඕන. සප්පාය ධර්මයන් ළඟා කරගන්න. සප්පාය කාර්යතාවය කියන්නේ ඒකයි. මෙන්න මේ කරුණු හතර හොඳට තේරුම් අරගෙන මේවෙන් ප්‍රයෝජන ගන්න බලන්න ඕනේ. සක්කච්ඡකාරිතා සාදච්ඡකාරිතා අට්ඨේසකාරිතා සත්පායකාරිතා ඒ කරුණු හතර සමත භාවනාවකේ දෙන උදේටත් ප්‍රයෝජනයි විපස්සනා භාවනාවකේ දෙන ආයතත් ප්‍රයෝජනයි මේ කෙටියෙන් මේවා කියුවට මේ වාගේ ඇතුලේ දිනන අර්ථ රාගයක් අභ්‍යන්තරයේ අර්ථ රාලයක් තියෙනවා. ඒ හොඳට භාවනාව ගෙනියනකොට ඒක තමන්ටම තේරෙයි. තමන්ටම වැටකේ. මෙන්න මේවා මෙන්න මේ පිළිවෙලයි කියලා තමන්ටම තේරෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන දෙන්නතුන් විශේෂයෙන්ම මොනවිටක පිටතර කරන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ භාවනාව නියම අන්දමින් කරගෙන යාමට අදිෂ්ඨානයක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් නැති උදවියට භාවනාව සඵල කරගන්න අමාරුයි. මේ தත්ත්වේ මම ආරක්ෂා කරගන්නවා. මම රැක ගන්නවා. මේ නීවරණයන්ගෙන් අයින් කරගෙන ඒක ජන්පස් කරගෙන සකස් කරගැනීමේ වැඩ පිළිවෙල මම හොඳටම මේ මාර්ගයෙන් කරනවා කියලා අධිෂ්ඨාන සත්‍යය තලෙන් තියාගන්න. අධිෂ්ඨාන සත්‍යයක් තනේ නැති උදවියට අමාරු වෙනවා. එනිසා තනේ අධිෂ්ඨාන සත්‍යය තියාගන්න ඕන. මෙන්න මේ කරුණු හතරක් තව තවත් විස්තර ගායසව තේරුම් අරගෙන භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජන සලකන්න භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජනය මම භාවනා කරන එක්කෙනෙක් කියලා හැඟවීමට නෙමෙයි. හැඟවීම නෙමෙයි ප්‍රයෝජන. විශේෂයෙන් ප්‍රයෝජන මේ කෙලෙස් පිළිබඳ පැලවීම කෙලෙසුන්ගේ පැලවීම හිතෙන් නවත්වා ගැනීම. දානාදාන. ඒ කෙලෙස් පැලවීම නතර වෙනකොට දුක් වලින් නිදහස් වෙන්නට පුළුවන්. දුක් වලින් නිදහස් වෙනකොට නියම සැපය තේරුම් ගන්න පුළුවන්. නියම සැපය තේරුම් ගත්තාම ඊළඟට උත්සාහ කරන්න, අධිෂ්ඨාන කරන්න පුළුවන්. මෙන්න මේකයි පිළිවෙල. ඒ නිසා මේ පින්නතුන් අනුවිශේෂයෙන් කල්පනා වලට ගන්න ඕනේ. ලොකු අවවාදයක් කරන්න බලාපොරොත්තු නැහැ මේ හැම දිනම භාවනාව ගැන ඉදිරිපත් වෙලා ඉතින් කර්ම ධර්ම උදේ අර ටික විශේෂයෙන් හිතා ගන්න නන කර්ම හතර හිතාගෙන භාවනාවක යෙදෙන පින්නතුන් තවත් රාහසක් තියෙනවා මේ තමන් ලබාගත් තමන් භාවනා කරනවා කියලා අඟවන්න යන්න ඕනේ අනිත් එක භාවනාවකින් යම් කිසි ප්‍රතිඵලයක් ටිකක් කාලේ ලැබුණොත් මගේට දැනුන්න ඒක තැන්පත් හොඳට කඩන්න බැරි තරම හොඳට තැන්පත් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් ඕක කියන්න හොඳ නෑ අමුතු. ගුරුවරයෙකුට කිව්වට කමක් නෑ. උපදේශ දෙන ගුරුවරයෙකුට කියන්න කමක් නෑ උපදේශ ගැනීමේ අදාළයි. එහෙම නැතුව තමන්ට ලැබිලා තියෙන යම් කිසි භාවනා தත්ත්වයක් අනුන්ට කියා දෙන්න ඕනේ. අනුන්ට කියන්න ඕනේ. ප්‍රකාශ කරන්න යන්න ඕනේ. වචනයකින්වත් ක්‍රියාවකින්වත් පෙන්වීමෙන්වත් කරන්න ඕනේ නැහැ. ඒක තදින් අධිෂ්ඨාන ගන්න. පිළිහෙනවා. භාවනා පිළිහෙනවා. ඒ කියන්නේ කිව්වොත් භාවනා පිළිහෙනවා. මොකද පිළිහෙන්නේ? කියන්නේ මානයක් ඉදිරිපත් කරන්නේ. මානෙ බලගත්තු අකුසලයක් මුකලේශයක් මානෙ බලගත්තු කෙලේශයක් මානෙ මානෙ ඔළුවට ආවොත් එයා පිරිහෙනවා මම ඒ නිසා කියන්න නරකයි ඒක හොඳට දැනගෙන ඇති මේ ඇත්තෝ නැවතත් මතක් කළේ ඒකයි භාවනාව ගැන තමන් ළඟට භාවනා දියුණුව අනුන්ට කියන්න යනවා නේද උපදෙස් දෙන ආචාර්යින් වහන්සේට කිව්වට කමන්න උපදෙස් ගැනීමේ අදහස. නිකන් ඒක කියන්න හොඳ නැහැ. අංගවන්නේ යන්න හොඳ නැහැ. එතකොට මේ විදිහට වටිනා අදහසක් ඉදිරිපත් කරගෙන භාවනාව ගෙන යනවා නම් මේ අන්තංගේ භාවනාවේ ප්‍රතිඵල එතන එතනම ලබා ගන්න පුළුවන්. ඇයි ඒ නිසා අර කරුණ හතර තේරුම් අරගෙන ඒ අනුව භාවනාව දිගට පවත්වන්න බලාපොරොත්තු වෙන්න ලැබිච්ච දුර්ලභ බුද්ධ සාධනේ ලැබිච්ච මනුෂ්‍යාභාවයෙන් පැවිද්දෙන් ප්‍රවෘජාවෙන් ක්ෂණ සම්පත්තියෙන් නියම ප්‍රයෝජන ගන්න ඕන අපි කියන අධිෂ්ඨානයේ ධ්‍යාවනේ මේ කරගෙන යන්නා වූ භාවනාවේ බලයෙන් තමන් බලාපොරොත්තු වන වන්දනය සියලු සංසාරේ බෙදුමින් නිදහස් වෙමින් දැනෙන අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පුළුවන් වේවා